පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත සංස්කෘතිමය වශයෙන් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන මොහොතක හැම කෙනෙක්ම උතුම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන්නේ පිනසනේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය හැම කාලයකම තමන්ගේ චිත්තසංතානයට යොදා ගන්නට පුළුවන්කම තියෙන්නේ සත්පුරුෂයන් සඳහා. කල්යාණ මිත්‍රත්වය සත්පුරුෂ භාවය පදනම් කරගෙන තමයි මේ ශාසන ධර්මය දින දින දියුණුවටපත් වෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් එය පදනම් කරගෙන තමයි ධර්මය තුල නිවීම සාක්ෂාත් කරන්නේ. එනිසා මූලික සත්පුරුෂ බව, මූලික කල්යාණ මිත්‍රත්වය අප හැම දිනාගෙම ජීවිත තුළ තිබිය යුතු දෙයක්. සත්පුරුෂ භාවය අප තුළ පිහිටා සිටින්නේ කුමක් පදනම් කරගෙනද කියලා බැලුවොත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා සත්පුරුෂයාගේ ස්වභාවය පිළිබඳව සත්පුරුෂයා ලෝකයේ කිසිම කලෙක නොසිතිය යුතු දේ හිතන්නේ නැහැ. නොකිය යුතු දේ කියන්නේ නැහැ. නොකල යුතු දේ කරන්නේ නැහැ. සත්පුරුෂයාගේ ස්වභාවයේ බවට පත් වෙන්නේ සුචින්තිත චින්තී භව ඒ කියන්නේ සිටිය යුතු දේ සිතන බව ඒ වගේම කිව යුතු දේ කියන බව ඒ වගේම කල යුතු දේ කරන බව මෙන්න මේ ආකාරයේ පැවැත්මක් අපේ ජීවිතය තුළ තියෙනවා නම් ඔබ සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද යන වග ඔබටම විනිශ්චය කරගන්නට පුළුවන්කම තිබෙනවා. දවසේ වැඩි කාල පරිච්ඡේදයක් පුරාවට ඔබ කුසල ධර්මයන්හි සිත යොදවන යොදවන කෙනෙක් නෙවෙයි නම් අකුසල පාක්ෂික ධර්මයන් තුළ ඔබ ඔබේ මනස පිහිටුවා සිටිනවා නම් ඔබට කිසිම කලෙක සත්පුරුෂ භූමිය මත රඳා පවතින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ දවස් වැඩි කාලයක් කුසලාදී ධර්මයන්හි සතිපට්ඨානාදී ධර්මයන්හි ඔබේ මනස භාවිත කරනවා නම් ඒ භාවිත කිරීම තුළ තමයි ඔබට ඒ සත්පුරුෂ භූමිය තුළ පිහිටා සිටීමක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා දවස් වැඩි කාල පරිච්ඡේදයක් ඔබ කුසල පාක්ෂික ධර්ම ඇසුරු කරනවද නොයසේනම් ප්‍රමාද සාගත අකුසල පාක්ෂික ධර්ම ඇසුරු කරනවාද යන වග පිළිබඳව සිහි කිරීම තුළ ඔබ නිර්වාණ අවබෝධය සඳහා සුදුසුද නුසුදුසුද යන්න ඔබටම විනිශ්චය කර ගැනීමෙහි හැකියාවක් තියෙනවා. පින්නතනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වෙලා අපට දේශනා කරන්නේ නිර්වාණ අවබෝධය සඳහා තිබෙන මාර්ගය පිළිබඳව. එහිදී ලෞකික ජීවිතය යහපත්ව ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට කුසලය මුල් කරගෙන කරුණු කාරණා පැහැදිලි කරනවා. මොකද ඒ ලෝකෝත්තර ධර්මයට ඊටමත් උපකාරී දෙයක් බවට පත්වන නිසා. එනිසා තමයි මේ ශාසනයෙහි අපි ක්‍රියාත්මක වෙනකොට අපි ශාසනය තුල හැසිරෙනකොට තව විදිහකින් කිව්වොත් භ්‍රමචර්යාව කියලා කියන්නේ මේ මාර්ගයට මාර්ගය හැඳින්වීම සඳහා මාර්ගය හැඳින්වීම කියන මේ ශාසන මාර්ග භ්‍රමචර්යාවෙහි යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් ඒ ශාසන මාර්ග භ්‍රමචර්යාවෙහි යෙදෙන පුද්ගලයාට ලෞකික කුසලයේ තමයි මූලික වශයෙන්ම පදනම බවට පත් වෙන්නේ. හැබැයි ඒ මත පිහිටා තමයි ලෝකෝත්තර කුසලයේහි දියුණුව ලෝකෝත්තර කුසලයේහි වැඩිම සිද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අපිට විශේෂයෙන්ම දේශනා කරන අර්ථය ලෝකෝත්තරාර්ථය ලෝකෝත්තරාර්ථය සාධනය කරගන්නට නම් අපිට ඒ ලෞකික අර්ථය සාධනය සිදුවිය යුතුයි. අන්න ඒ නිසා තමයි ශාසනය ආරම්භ වන්නේ ශීලය තුළ සීල විසුද්ධිය කියලා අපි කියනවා සත්ව විසුද්ධිය පිළිබඳව කතා කිරීමේදී ඒ සීලය තුළ තමයි මේ ශාසනයෙහි පටන් ගැනීම නැතිනම් ශාසනයෙහි ආරම්භය සිද්ධවන අවස්ථාව බවට පත් වෙන්නේ. සීලය තුළ යම්කිසි කෙනෙක් තමන්ගේ මනස පිහිටවලා ඒ තුළ පාරිශුද්ධත්වයට පත් වෙනවා නම් ඔහුට තමන්ගේ සිත පිරිසුදු කරගන්නට පුළුවන්කම තිබෙනවා. සීලය සමාධි සංවත්තනිකයි. සීලය තුළ සමාධිය චිත්ත ඒකාග්‍රතාවය ලබන්නට පුළුවන්කම තියෙනවා. සීලය අහිමි වෙනකොට චිත්ත ඒකාග්‍රතාවය තමයි ඒ තුල ක්‍රමක්‍රමයෙන් අහිමිව යන්නේ. ඉතින් සීලය සම්බන්ධව එනිසා අපි ප්‍රතිපදාවක් පුරනකොට වඩා වැඩි අවධානයක් අපි යොමු කරන්නට අවශ්‍යයි. සීලය පිළිබඳව ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් යොමු කරන අවධානය ඉතාම අඩුයි. ඒක පංචශීල ප්‍රතිපදාවෙන් පටන් ගත්තාම ඔබට ආජීව අෂ්ටමක සීලය අෂ්ටමක සීලාදී වශයෙන් මේ සීලය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒතර සීලය නොකඩකොට රකින්නට උත්සාහවත් වෙනකොට ඔබට හිත රැක ගන්නට වෙනවා. ඒ තුල නිවැරදි ලෙස සීල සංවරයට පැමිණෙනවා නම් ඔබ චිත්තයත් ඒහා සමානවම සංවරයටපත් කර ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමන්ගේ මනස පිළිවෙලින් භාවිත කරනකොට ඔබ මනස පිහිටුවිය යුතු ඒ ප්‍රතිපදාව ලෙස ඔබට ලැබෙන්නේ විපස්සනා සංඛ්‍යාත සම්මා දිට්ඨිය උපදවන මාර්ගය. ඉතින් විපස්සනාව පිළිබඳව නිරන්තරයෙන්ම අප සාකච්ඡා කරනවා විපස්සනාව වැඩි යුතු ආකාරයන් පිළිබඳව විශේෂ සැලකිල්ලට භාජනය කරනවා. විපස්සනාව කියලා කියන්නේම සුවිශේෂ දැකීම එමත් නැතිනම් විශේෂ කොට ලැබුණු කරනු ලබන දැකීම තමයි විපස්සනා කියලා කියන්නේ. ඉතින් විදර්ශනාව නැතිනම් විපස්සනාව යම් කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් ඒ තුළ තමයි නිර්වාණය සාධනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සමතය මූලික කරගෙන අපි භාවනාව කළත් සමතය මූලික කරගත්ත කෙනාට වුණත් විපස්සනාවට නැඹුරු වී තමයි නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ශුෂ්ඨ විපස්සක භාවනාව නැතිනම් ඒ විපස්සනාව තුළ පමණක් මාර්ගය වඩන කෙනෙකුට වුවත් ඒ විපස්සනාව තුළ පිළිවෙලින් ඒ ඥානයන් උපදවා ගැනීම තුළ තමයි නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මෙන්න මේ විපස්සනාව වඩන ආකාරයේ නිසා විශේෂයෙන්ම අපිට වැදගත් වෙනවා ඒ පිළිබඳව අපි දැනගන්න එක, ඒ පිළිබඳව අපි තේරුම් අරගෙන තියෙන එක. ඉතින් විපස්සනාවේදී මූලික ලෙසම අපිට ප්‍රතිපදාව පිළිබඳව සැලකීමේදී තමයි විපස්සනාවට අපේ අවධානය යොමු වෙන්නේ. ඒ ප්‍රතිපදාව පිළිබඳව අපි සැලකනකොට විපස්සනාව කියන කොටසේදී අපිට මූලික ලෙසම හම්බෙන තැන තමයි උද්‍යාවේ ඥානය එමත් නැතිනම් පංචපාදානස්කන්ධයේහි උදේවැය දැකීම කියන එක. මේ උද්‍යව්‍ය ඥානය අපිට අවශ්‍ය වෙන්නේ මේ ලෝකයේහි ස්වභාවයේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට. ශීලාදී සූත්‍රයන්හි භාග්‍යතුන් වහන්සේ විවරණය කරනකොට අපිට දේශනා කරන්නේ මේ ප්‍රතජන කෙනා සෝවාන් වීම සඳහා සෝවාන් කෙනා සකුදාගාමී වීම සඳහා සකුදාගාමී කෙනා අනාගාමී වීම සඳහා අනාගාමී කෙනා අරහත්ත්වයට පත් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියන එක පිළිබඳව විමසා බලනකොට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පංචපාදානස්කන්ධ ධර්මයේහි උදයවැය බැලීම තමයි සිද්ධ කර යුත්තේ. ඒකට මේ පංචපාදානස්කන්ධයේහි උදයවැය හට ගැනීම සහ වැයවීම පිළිබඳව දක්නා නුවණ. එතකොට මේ පංචපාදානස්කන්ධ ධර්මයේහි හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකිනා නුවණ කියලා කියනකොට මේ නුවණ වැඩෙන ආකාරයන් තියෙනවා. ඒ නුවණ තුල Tamanට වැටහෙන ලක්ෂණයන් තියෙනවා. ඒ නිසා තමයි ඒවා ඥාන හැටියට හඳුන්වනු ලබන්නේ. කෙනෙක් පංච උපාදානස්කන්ධයේහි උදේවැය දැකීම තුළ එයාට ප්‍රතජන මට්ටම ඉක්මවලා සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා වගේම සෝවාන් භාවයේ ඉක්මවා අරිහත් ඵලය දක්වාම යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ඒ තැනට පත් වෙනකොට ඒ ඒ කෙනාගේ මනස තුල උපදින ස්වභාවයන්, ගති ලක්ෂණයන්, ඥානයන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ විපස්සනා ඥාන කියලා අපි කොටසක් හඳුනගන්නවානේ. දැන් අපි සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනකොටත් කෙනෙකුගේ මනස තුළ විපස්සනා ඥාන ටික දියුණු වෙනවා. සකදාගාමි ඵලයටපත් වෙනකොටත් ඒ කෙනාගේ මනස තුළ ඒ විපස්සනා ඥාන දියුණුවටපත් වෙනවා. මේ විදිහට අරිහත් ඵලය සාක්ෂාත් කරනකොටත් ඒ කෙනාගේ මනස තුළ විපස්සනා ඥාන සම්පූර්ණ භාවයට පරිපූර්ණ භාවයට පත් වෙනවා. හැබැයි ඒ ඒ ඥානයන් වැඩෙන්නේ ඒ ඒ ආකාරයන්ට තමන්ගේ මනස තුළ ඒ ධර්මය දැකීම සඳහා ඒ නුවණ පිහිටා සිටින ආකාරයෙන්ද තමයි මේ ඥානය ඒ ඒ අවස්ථාවන්හිදී පහළ වීම සිද්ධ වෙන්නේ. ඒකට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පංච උපාදානස්කන්ධයේහි උදේවැය බැලීම කියන දේ මුල් කරගෙන විපස්සනාවට ප්‍රවේශය සලසා ගන්නකොට ඕනම කෙනෙකුට මේ විපස්සනා ඥාන වැඩිම සිද්ධ වෙනවා යම් යම් මට්ටම් වලින් කියන එක. එතකොට මේ විපස්සනා ඥානයන්හි සංඛාරෝපේක්ඛා ඥානය දක්වාම කෙනෙකුට බොහොම පහසුවෙන් පහසුවෙන් කියලා කියන්නේ එක පංච පාදානස්කන්ධයේහි උදේවැය බැලීම කියන ලක්ෂණය තුළම තමන්ගේ මනස ඉදිරියට අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකෙදි අදහස් කරන්න තියෙදුනේ අපි මූලික විදිහටම අද විපස්සනා වඩනකොටත් යම් යම් මට්ටමින් මේ ඉදිරි ඥාන ටික අපිට වැඩෙනවා අනුලෝම ඥානය කියන එක මාර්ගයට අනුලොම්ව වැඩෙන්නක් නිසා ඒක මාර්ග චිත්තේට පෙරාතුව වැඩෙන ඥානයක් හැටියට හඳුනා ගන්නට පුළුවන් බලවත් විපස්සනාවක් හැටියට. එතකොට තරුණ විපස්සනාව. එහෙමත් නැතිනම් මූලික අධිරේජයේ සිද්ධ වෙන විපස්සනාව දිහා බැලුවාම එතනදී සිද්ධ වෙන්නේ සම්මර්ෂණයක්. සම්මර්ෂණයක් කියලා කියන්නේ මෙනෙහි කිරීමක් කියන එක. අපි නැවත නැවත නැවත නැවත ඒ ධර්මයන් පිළිබඳව මානසිකාර්යය පැවැත්වීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ මානසිකාර්යය පැවැත්වීමේදී අපි ස්කන්ධ ධර්මයන්හි ස්වභාවය පිළිබඳව සමපනස් ලක්ෂණයකින් මෙනෙහි කරනවා. ඒක තමයි අපේ විපස්සනාව සඳහා මානසිකාර්යය සඳහා භාවිත වන ක්‍රමයේ බවට පත් වෙන්නේ. එතකොට ස්කන්ධයන්හි ස්වභාවය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම කියන එක එනම් ආධුනික විපස්සකයාට නැතිනම් මූලික ලෙසම විපස්සනා භාවනාව සඳහා ප්‍රවේශය සලසා ගන්න කෙනාට ඊටාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. එතකොට මොකද්ද මේ කියන සම 50 ලක්ෂණය? කොහොමද මේ පිළිබඳව කෙනෙක් මානසිකාරය පවත්න්නේ? මේ කරුණ කාරණා පිළිබඳව ඔබ අපි මීට පෙරත් සාකච්ඡා කරලා තිබෙන ඇතම් බොහෝ අවස්ථාවල ඔබ මේ කරුණ කාරණා ඒ නිසාම දන්නවා වන්නට පුළුවන්. ඒ නිසා දීර්ඝ ලෙස මේ කරුණ ඇතුළට ගිහිල්ලා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද්ද මේ සමපනස් ලක්ෂණය කියලා කියන්නේ? රූපය හට ගන්න ආකාරය පිළිබඳව අපි මානසිකාර්යය පවත්නවා. රූපය හටගන්නේ කොහොමද? අවිද්‍යාව, කර්මය, තණ්හාව ඊට පස්සේ අපිට යම්කිසි ආකාරයන්ගෙන් ආහාර ආදී ධර්මයන්ගේ උපකාරය තියෙනවා නම් අන්නේ ආහාරයන්ගේ උපකාරය ලැබගෙන ඒ වගේම නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන මේ කාරණාවන් මුල් කරගෙන තමයි අපිට මේ රූපයේහි හට ගැනීම කියන දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ රූපය කියන දේ කොහොමද අවිද්‍යාව මුල් කරගෙන උපදින්නේ? කර්මය, තණ්හාදී ධර්මයන් මුල් කරගෙන උපදින්නේ කොහොමද? ආහාරය මුල් කරගෙන උපදින්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන දේ මුල් කරගෙන මේ රූපේ උපදින්නේ කියන එක පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්වීම කියන එක තමයි රූපය පිළිබඳව විපස්සනාව වඩන ඔබෙහි මානසිකාරයේ පවත්වන ක්‍රමයේ බවට පත්වේ යුත්තේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ කරුණු ටික පිළිබඳව ඔබ මෙනෙහි කරනකොට ඔබට පේන්නට ඕනේ දෙපැත්තක්. ඒ තමයි වර්තමානයේ තුල ඔබට රූපය ඇසුරු වන මට්ටම ඒ වගේම ඔබට අතීත වූ රූපය පිළිබඳව එහෙමත් නැතිනම් ඔබට වර්තමාන රූපේ ඉපදවීම සඳහා අතීත වූ හේතු උපස්තම්භක වූ ආකාරය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි වන්නට අවශ්‍යයි මේ මානසිකාර්යය පැවැත්වීම තුළ. ඒ කියන්නේ වර්තමාන වශයෙන් ඔබේ මනස තුළ හටගන්නේ හේතු ටික ඔබට පේන්නත් ඕනේ. ඒ වගේම මේ මේ වර්තමාන වුණ රූපය උපදින්නට හේතුන හේතුඵල ධමක පැවැත්ම කියන එක ප්‍රකට වෙන විදිහට අතීත හේතු ටික පිළිබඳව ඔබට නොනැති වෙන්නටත් ඕන. එතකොට අපිට කරුණු දෙකක් පිළිබඳව මෙතනදී අවධාරණය වෙනවා. පළවෙනි එක තමයි අපි මුලාසහගතව රූපය ඇසුරු කරගන්න තැන පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙනවා. දෙවෙනි එක තමයි එහෙම රූපය හටගත්තු තැනක ඒක සත්පුද්ගල භාවයකින් තොර වූ බුදු ධර්මසන්තතියක් කියන ප්‍රඥාව අවබෝධය ඇති වෙන විදිහට අපේ මානසිකාරයේ පැවැත්වේ. මෙන්න මේ කියන ආකාර දෙකට තමයි අපිට නුවණ පවත්වන්නට ඕනේ. නැතිනම් ඒ ආකාර දෙක ප්‍රකට වෙන විදිහට තමයි අපි අපේ මානසිකාරයේ පැවැත්විය යුතු වෙන්නේ. රූපේ පිළිබඳව විපස්සනා වඩන ඔබට පුළුවන්කම තියනවා. ඔබේ මනස නිවැරදිව ඉලක්කගත කරගන්නට નિවරදිව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. අතීත හේතු පිරික්සීම සහ වර්තමානයේ ප්‍රත්‍යතාවයක් ඒ වගේම ඒ අතීත වශයෙන් අපිට වර්තමානයේ ප්‍රත්‍යතාවය සහ අතීත වශයෙන් හදාගත්ත දේ නොදන්නාකම නිසා මේ දේ ගොඩනැගුණේ කොහොමද කියන එක පිළිබඳව අපි මානසිකාරයේ පැවැත්වීම කියන මෙන්න මේ ක්‍රමයන් තුළ අපිට පුළුවන්කම තියෙනවා නිවැරදිව මනස විපස්සනාව ඇතුලේ හසුරව ගන්නට. උදාහරණයක් හැටියට අපි මේක යම් මට්ටමකින් පැහැදිලි කරගත්තොත් රූපය කියන ධර්මයේ පිළිබඳව විපස්සනා වඩනකොට ඔබට කෙනෙකුට ඇසුරු වෙන්නට ඕනේ අද රූපය ඇසුරු වෙන මට්ටම පිළිබඳවත් ඔහුගේ නුවණ පවත්ින්නට අවශ්‍යයි. අද රූපය ඇසුරු වෙන මට්ටම කියලා කිව්වේ මොකද්ද? අද රූපය ඇසුරු වෙන මට්ටම කියලා කිව්වේ අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය මෙන්න මේ දේවල් නිසා. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර නිසා වර්තමාන වුණ රූපයේ හට ගැනීම. එතකොට අපිට පේනවා අවිද්‍යා කර්ම තණ්හා කියලා කියන්නේ මොකද්ද? අපිට බාහිර ඇති රූපයක් ඇසුරවන්නට හේතු වන වර්තමාන ඒ මානසික පසුබිම පිළිබඳව තමයි මෙතනදී හැඳින්වීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මේ ටික වර්තමාන වූ තැනක යෙදෙන ධර්ම ටිකක්. වර්තමාන වූ තැනක යෙදෙන ධර්ම ටිකක්. මේක පටල ගන්න එපා. අතීත හේතුව පැත්ත අපි කතා කරනවා. මේ කතා කරන්නේ වර්තමානය තුළ මේ කර්ම භවය තුළ ඔබට රූපය ඇසුරු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. වර්තමානයේ කර්ම භවය තුළ ඔබට අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන වස්තු සම්පත්‍ය මේ ආදී ලෙස ඔබට රූපේ ඇසුරු වෙන බවක් තියෙනවා නත් අන්නේ රූපේ ඇසුරු වෙන බව තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔබ ඔබේ මනස පැත්තට නැඹුරු වෙලා මෙනෙහි කරලා බැලුවොත් ඔබට දකින්න පුළුවන්කම තියෙනවානේ ඔබට රූපය හම්බ වෙන්නේ කොහොමද කියන එක බාහිර තියෙන දේවල් ඒ විදිහටම ඇති බවටමනේ ඔබට රූපය ඇසුරු වෙලා තියෙන්නේ අන්න ඒ රූපය හම්බ වුනේ කොහොමද? ඒ රූපය හම්බ වුනේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව යෙදුණු තැනක, වර්තමාන ආහාර ප්‍රත්‍යති තැනක ඒ රූපේහි හටගත් ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා තමයි ඒ ටික ඔබට ඇති බවට ඇසුරු වෙන්නේ. එහෙනම් වර්තමානයේ තුළ ඔබට ඇති බවට හම්බ වෙන රූපාරම්මන පිළිබඳව ඔන්න ඔබට ඒ පැත්තෙන් නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. මේ රූපේ ඉපදුනේ කොහොමද කියන එක ගැන වර්තමාන අවිද්‍යා කර්ම සංහා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ කරුණු මුල් කරගෙන තමයි මේ වර්තමාන රූපය අසුරු කරගත්තේ වර්තමාන රූපය පේන්නේ කියන එක ගැන ඔබට මෙනෙහි කරන්න පුළුවන්. බොහෝ දේශනවලදී අපි මතක් කරනවා රූපය කියන දේ බාහිර ඇති බවට ඔබ හඳුනා ගන්න ඔබ දැනගන්න මේ අම්මා මේ තාත්තා මේ දරුවා මේ වටින දේවල් මේ නොවටින දේවල් මේ විදිහට ඔබට ලෝකයේ තුල යම් කිසි දෙයක් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන තේ ඇසුරු කරන්නේ මනසින් සීමා කරගත්ත තැනක ඔබේ මනස පේන රූපාරම්මණය තුල දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට ඇසුරු කිරීම තුළ තමයි ඒ මානසික ස්වභාවයම ඔබ නැවත විඥානනය කරන්නේ දැනගැනීම කියන දේ සිද්ධ කරන්නේ. එහෙම නැතිනම් රූපයට පුළුවන් කමක් තිබුණේ නැහැ කවදාවත් ඔබට කෙනෙක් පුද්ගලයෙක් හැටියට පෙනී සිටින්නට. එහෙනම් ඇහැට පේන්නේ රූප මාත්‍රයක්. නම් ඒ රූපය ඇතුලේ දුව පුතාදී ලෙස ඔබට හිතන්න පුළුවන් කමක් වෙනම ගෙනල්ලා දුන්නේ නැහැ. රූපේ රූපය හැටියට වර්ණ සටහනක් හැටියට පෙනී හිටිය පමණයි. එහෙනම් ඔබට අද යම් මට්ටමක දෙයක් ඇති බවට බාහිරට හිත නැඹුරු වෙනවා නම් ඒ බාහිරට හිත නැඹුරු වෙන සෑම තැනකම යථාර්ථය බවට පත් වෙන්නේ අවිද්‍යා කර්ම සංහා ආහාර නිබ්බති ලක්ෂණ නොදැකීම කියන මේ කරුණු මුල් කරගෙන තමයි ඔබට ඒ රූපය හම්බෙලා තියෙන්නේ. එතකොට මේ තව පැත්තකින් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය ඔබට හම්බෙලා තියෙනවා. ආහාරජ රූපේ නැතිනම් ආහාර සමவாயයෙන් ප්‍රත්‍ය සමவாயයෙන් ඉපදුණු රූපය අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ විදිහට වටින නොවටිනකම් සහිත දේවල් හැටියට ඔබට ඇසුරු වෙලා තියෙන්නේ ඔබට පේන්නේ මොකක් නිසාද ඇත්ත නොදන්නාකම හේවත් අවිද්‍යාව මුල් කරගෙන ඒ වගේම ඒ අවිද්‍යාව නිසාම එක හොඳ හෝ නරක වශයෙන් රැස් කරගන්න කර්මයක් එක්ක ඒ වගේම මේ නිමිත්ත තුළ ස්කන්ධ ටික තුළ පැහැ යොදාගත්ත චන්දරාග සහිත ස්වභාවයක මම ඉන්නවා තව දෙයක් තියනවා කියන තැනක යොදාගත්ත ඒ තණ්හාව මුල් කරගෙන නිකාන්ති තණ්හා කියන දේ මුල් කරගෙන තමයි මේ ආහාර ටික ආහාර ප්‍රත්‍ය නිසා හටගත්ත මේ දේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට ඔබට දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හටගත් ආකාරයෙන් නොදන්නාකම තමයි ඒ තුළ තිබිලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන් නම් ඔබේ මනසට ඇතිවන අරමුණු පිළිබඳව ඔය නුවණ ස්මතු වෙන විදිහට ඔය කියන කාරණාව ප්‍රකට වෙන විදිහට ඔබේ මානසිකාරය පවත්වන්නට මේ ටික ඉපදුනේ මේ ධර්ම ටික හටගත්තේ මේ ආහාරය නිසා හටගත්තු ධර්ම ටික නැතිනම් ප්‍රත්‍ය සමவாயයෙන් ඇහැරූප චක්කු විඥාන ආදී ධර්මයන්ගේ එකතුව නිසා හටගෙන නිරුද්ධ වෙන මේ ධර්ම ටික නේද මේ කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට මට ප්‍රකට වෙලා තියෙන මේක වටිනවා මේක නොවටිනවා කියලා මේ විදිහට ඒ පිළිබඳව මම ඇසුරු කරලා තියෙන්නේ, ඒ පිළිබඳව මම අරමුණු කරගෙන තියෙන්නේ කුමක් නිසාද? ඒ පිළිබඳව මම ඇසුරු කරලා තියෙන්නේ, ඒ පිළිබඳව මම අරමුණු කරලා තියෙන්නේ මෙන්න මේ වගේ හේතු සමුදායක් නිසා නේද? එහෙනම් පවතින ධර්මයක ඇසුරු වීමක් නෙමෙයි. මෙන්න මේ වගේ හේතු ටිකක් ඇතිතැනක තමන් රූපය කියන දේ උපද්දගෙන හදාගෙන ඉඳලා තියෙනවා නේද? අන්නේ දැනුම උපදින විදිහට ඔබට පුළුවන් හට ගැනීම පිළිබඳව රූපේ පිළිබඳව මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔබේ නුවණ ඇති වෙන්නේ මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පිළිබඳව ඔබේ මනස තුළ සත්පුද්ගල සංඥාව පහළ වෙනවා නම් අන්න ඒ සත්පුද්ගල සංඥාව දුර වෙන විදිහට ඔබට ඒ තුළ පුළුවන්කම තියෙනවා මානසිකාරය පවත්වන්නට ඊටාම සියුම් ගැඹුරු වශයෙන් නුවණ උපදින්නට ඕන තැන විපස්සනා වශයෙන් ගත්තාම ඔබ බොහොම ප්‍රඥා සම්පන්නව ඔබේ මනස දැඩිව පිහිටුවේ යුතු තැන. ඒ කියන්නේ නිකම්ම මෙතනට හිත තියන්න පුළුවන් කමක් නැහැ. හිත ටිකක් සමතේ තුල භාවිත කරගත්ත කෙනෙකුට අරමුණු වේගවත් බව අඩු කරගත්ත කෙනෙකුට අරමුණු වල ගොඩාක් නොඇලී නොගැටී ඉන්න මට්ටමකට තමන්ගේ සිත පත් කරගත්ත කෙනෙකුට ඊටාම පහසුවෙන් මෙතනට තමන්ට හිත තියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි මෙතන අපි හිත පිහිටවලා ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා කෙනෙකුට අවශ්‍ය නම් අර අතීත හේතු ආදී පැත්ත තුළ මෙහි තිබෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන විදිහට සම්මර්ෂණය කිරීම. මොකක්ද අතීත හේතුව කියලා කියන්නේ? වර්තමාන රූපය කියන දේ කෘත්‍රිමව ආකස්මිකව හටගත්ත දෙයක් නෙමෙයි. ඒක ඉපදුනේ කොහොමද? ඒක ඉපදුනේ අවිද්‍යා කර්ම සංහා කියන මේ අතීත හේතු ටික මුල් කරගෙන. ඇහැ ඉපදුනේ, රූපය ඉපදුනේ, අවිද්‍යා කර්ම සංහා කියන මේ අතීත හේතු ටික මුල් කරගෙන තමයි මේක ඉපදුනේ. එතකොට මේ විදිහට අතීත කර්මය නිසා පුරාණ කර්මය නම් වූ ඇහැට වර්තමාන රූපයක් ආපාතාගම වෙනකොට හිත එතනට යොමු වෙනකොට වර්තමාන ආහාර ප්‍රත්‍යති කලෙහි මේකිනෙකට ආහාර වෙනවා කියන දේ සිද්ධ වෙනකොට අන්න එතකොට පෙනීම කියන දේ ඉපදුණා. එහෙනම් රූපය පේනවා කියන එක මේ අතීත හේතු ටික සහ වර්තමාන ප්‍රත්‍ය සමவாயෙහි ඵලයක් නිසාක මම නම් වූ ජීවත් වෙන පුද්ගලයෙකුට රූපයේහි පෙනීමක් සිද්ධ වුණා නෙමෙයි නේද? මෙන්න මේ විදිහට අපි ඒ පිළිබඳව තමන්ගේ මනස පැවැත්වීම සිද්ධ කරනවා ඒ පිළිබඳව මෙනෙහි කරනවා අන්න ඒ මානසිකාරයේ පැවැත්වීම තුලත් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නට පුළුවන්කම තිබෙනවා අපිට ඒ තුළ දකින්නට පුළුවන්කම තියෙනවා අතීත හේතු තුළ වර්තමාන ප්‍රත්‍යසමවාය තුලත් මේ දකින බව අහන බව විඳින බව දැනගන්න බව උපදිනව නේද කියන එක. මෙන්න මේ ස්වභාවය පිළිබඳව දැනගන්නකොට මේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙනකොට මේ අවබෝධය ප්‍රධාන වශයෙන්ම අපිට හේතුයි වර්තමාන වූ ප්‍රත්‍යසමවායෙන් ඉපදුණු ස්කන්ධ ටිකේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට. එතකොට මේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට ඒද සත්පුද්ගල භාවයෙන් වර්තමානයේ අසුරු වෙන අරමුණට ඉඩ නැතිවීම තමයි සිද්ධ වෙන්නේ. අර කලින් කියපු ක්‍රමයට අපි බැලුවත් ඒත් සිද්ධ වෙන්නේ දෙම තමයි. එතකොට අපිට මේ මේ විදිහට මෙනෙහි කරන එක තුළ අපි බලන්නේ සමුදේ පැත්තට ඒ කියන්නේ මේක ඉපදුනේ කොහොමද කියන පැත්තට බරව තමයි අපි මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. අපිට රූපය වර්තමානයේ දැනට ඇති බවට පේන රූපාරම්මණය තුළ ඔබේ මනස සීමා කරගෙන ඔබට රූපයක් ඇති බවට හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන රූපේ ඉපදුනේ කොහොමද? අන්නේ රූපේ ඉපදුනේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලීම සිද්ධ කරනවා. එතකොට ඒ වර්තමානයේ තුළ ඉපදුණු රූපේ ඉපදුනේ කොහොමද කියන එක පෙන්වලා දෙනකොට අවිද්‍යා කර්ම සංහා කියන ටික වර්තමාන හේතු විදිහටම ඔබට ප්‍රකට වෙලා තියෙනවා. ඒ ටික වර්තමාන හේතු විදිහට ප්‍රකට වීම තුළ වර්තමාන ආහාරපත් නිසා ඉපදුණු දෙයම සත්පුද්ගල භාවයේ විදිහටම ප්‍රකට වෙලා තියෙනවා කියන එක ගැන ඔබට නුවණක් උපදිනවා. ඒ නුවණ උපදිනවා නම් ඒ කියන්නේ ඔබ හටගත් ආකාරය දන්නවා. ඒකේ රැවටෙන්න යන්නේ නැතු. එතකොට අතීත හේතු අනුව පිරීක්ෂණ කෙනෙකුට පේනවා ඇරූපාදී ධර්ම අතීත හේතු ටික නිසා ඉපදුණු දෙයක්, සකස් වන දෙයක් එතකොට ඒ අතීත ඇහැට යම්බඳු ආකාරයකටද වර්තමාන රූපේ බඳු ආකාරයකටම තමයි ඇහැට ගෝචර කරගන්නට පුළුවන්කම ලැබුණේ. එහෙනම් තියෙන රූපය දකින්න නෙමෙයි ඇස යම්බඳුද ඒ බඳු ආකාරයකටම රූපය ගෝචර කරගන්නවා. ඒ වගේම ඇහැ නැති වෙනකොට ඒ රූපය නැතිවීමට ලක් වෙනවා. මොකද වර්තමාන ආහාර නිරෝධයෙන් ඒ ඇහැ නිරුද්ධ වෙනවා නම් ඒ ඇහැට පේන රූපයත් ඉතුරු වෙලා තියෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඇහැ සමගම පෙර නොතිබීම රූපේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක පිළිබඳව කෙනෙකුට පිරික්සා බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ නිබ්බති ලක්ෂණ නොදැකීම නිසා තමයි රූපය ඇති කරගන්නට අවශ්‍ය හේතු සකස් වෙන්නේ කියන එක දකිනවා. එතකොට මෙන්න මේක තමයි සමුදය පිළිබඳව රූපේ රූපේ පැත්තෙන් දකින ආකාරය. සමුදය පිළිබඳව හට ගන්න ආකාරය පිළිබඳව රූපය මුල් කරගෙන තේරුම් ගන්න ආකාරය. ඊට පස්සේ වැයවීම අනුව බලන කෙනෙකුට මේ ධර්මයන්ගේ වැයවීම අනුව සිද්ධ වෙන රූප නිරෝධය පිළිබඳව සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි දෙපැත්තකින් කතා කළානේ. මොකද්ද? පළවෙනි එක කතා කළා දැන් රූපය ඇසුරු වෙන්නේ කොහොමද? වර්තමානයේ තුල අපිට රූපය අවිද්‍යාව කර්ම සංහාදී මේ වගේ හේතු ටිකක් නිසා වර්තමානයේ තුල රූපය ඇසුරු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කළා. අතීත හේතු ටිකක් වර්තමානයේ ප්‍රත්‍යසාවයත් නිසා රූපේ ඇති වෙන්නේ කොහොමද කියන එකත් කතා කළා. එතකොට මේ වැයවීම ගැන කතා කරනකොටත් අපිට ඔන්න ඔය දෙපැත්තෙන්ම මේක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද වැයවීම පැත්තෙන් අපි තේරුම් ගන්නේ? වැයවීම පැත්තෙන් තේරුම් ගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා වැය වෙනවා කියනකොටත් වර්තමානයේ අවිද්‍යාව නිරුද්ධ වුණොත්. අවිද්‍යාව නිරුද්ධ වුණොත් කියලා කියන්නේ වර්තමානය තුළ උපදින යම්බඳු ආකාරයක ඇත්ත නොදන්නා කමක් තියෙනවා. අනේ වර්තමානයේ තුල පවතින ඇත්ත නොදන්නාකම නැති වෙන තැනදී අපිට පුළුවන්කම තියෙනවා මේ රූපය නිරෝධ නිරෝධවන ආකාරයේ සාක්ෂාත් කරන්නට. ඇත්ත නොදන්නාකම නිසා නම් වර්තමානයේ තුල අපිට රූපය ඇති බවට ඇසුරුනේ අපි ඒ රූපේහි ඇත්ත දන්න ලක්ෂණයන් රූපේහි යථාර්ථය තේරුම් ගන්න විදිහට මානසිකාරය පවත්නවා නම් අන්න ඒක විද්‍යාවෙහි පහළ වීමනේ. අවිද්‍යා නිරෝධය විද්‍යාවෙහි පහළ වීම. එතකොට අවිද්‍යා නිරෝධය නම් රූපේ ඇසුර වෙන්න පුළුවන් කමක් නැත්තේ. මොකද නොදන්නාකම කියලා කිව්වේ ඇහැට රූපයක් පේනකොට රූපය පිළිබඳව දැනගත්තේ නැති නිසා තමයි අවබෝධයක් නොතිබුණු නිසා තමයි රූපය පිළිබඳව මනස සීමා කරගෙන ඒ සීමා කරගත්ත දේ වින්ද ඒක රූපය කියලා හිතන්නේ. එතකොට රූපය පිළිබඳව අපි සීමා නොකරන ලද මනසක අත්දැකීමක් අපිට නැහැ. ඒ පිළිබඳව රූපය පිළිබඳව අපිට සීමා කරගත්ත තැනක දේවල් කාරණා පුද්ගලයෝ කියන තැනක අත්දැකීම අපි විඳිනවා අපි ඒක රූපය කියලා හිතාගෙන. එතකොට අපිට යම්කිසි විදිහකින් අර සීමා නොකරන ලද මනස යම්බඳුද ඒ සීමා නොකරන ලද මනස කියන තැනට අපේ හිතපත් කරගන්න පුළුවන්කම තිබුණොත් මේක කෙනෙක් දෙයක් පුද්ගලයෙක් හැටියට අපේ මනස අපි සීමා නොකරන ලද තැනට අපේ මනසපත් කරගන්න පුළුවන්කම ලැබුණොත් ඒ කියන්නේ යථාභූත ස්කන්ධ ටික යම්බඳුද ඒ බඳු තැනකට ඔබේ මනස තියාගන්න පුළුවන් වුණොත් අන්න ඒකට කියනවා අවිද්‍යාව දුරුණා කියලා. දැන් අවිද්‍යාව ඒ විදිහට දුරුණා නම් ඔබට බාහිර රූපය විඥානයේ රූපූපයව තියෙනවා. නැතිනම් විඥානයේ රූපය අසුරු කරගෙන තියෙනවා. විඥානයේ රූපේ නිස්සිත කරගෙන තියෙනවා කියලා කාරණාවක් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ඔබට රූපය පිළිබඳව හිතන්න දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට හම්බ වෙන්නේ නැහැ. එහෙම සීමා වෙන්නේ නැහැ. සීමා වුණොත්නේ අපිට ඒ රූපය පිළිබඳව අත්දැකීමක් ඉතුරු වෙන්නේ. නිමිත්තක් ඉතුරු වෙන්නේ. නිමිත්තක් ඉතුරු වෙන්නේ නැති වුණොත් අපිට ඒ රූපය හම්බ වෙන්නේ නැහැ. රූපය අපිට ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ. නිමිති ඉතුරු වෙන්නේ නැති වෙනොත් ඒ රූපය ඇසුරු කරනවා කියන එක යෙදෙන්නේ නැහැ. ඒ වර්තමානයේ අවිද්‍යාව නැති වුණොත් ඒ රූපය නැති වෙනවා. කර්මය නැති වුණොත් අවිද්‍යාව නැති වෙනකොට මොකද වෙන්නේ? රූපය ඇසුරු කරගෙන හොඳ හෝ නරක කරන්න බැරි වෙනවා. එහෙනම් කර්මය නැති වෙනවා. රූපය ඒත් නැහැ. තණ්හාව නැති වෙනවා. Taman සහ අනුන් හැටියට බාහිර හැටියට බෙදන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම එතන නිබ්බත්ති ලක්ෂණය මේක උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව දක්නා නුවණක් තියෙනවා. එතකොට මෙන්න මේ කරුණු ටික මුල් කරගෙන පින්නතුනේ රූපය පිළිබඳව අවබෝධයක් කෙනෙකුට ඇති වෙනකොට එයා දන්නා රූපේහි වැය දකිනවා. ඒ රූපය මේ විදිහට අවිද්‍යා කර්ම සංහා කියන ධර්මතික වර්තමානයේ උපදින්නේ නැති වෙනකොට ආහාර නිසා ඉපදුණු ඒ කියන්නේ හැරූප චක්කු විඥානයන්ගේ එකතුව නිසා හටගත්ත දේ කෙනෙක් දෙයක් පුද්ගලයෙක් හැටියට පේන්නේ යම්බඳු ආකාරයකටද නුවණ ඒ කියන්නේ යථාභූත ස්කන්ධ මට්ටම තියෙන ඉබඳු ආකාරයකම නුවණක් තියෙනවා. දැන් පේන රූප ආයතනය ඇතුළේ දෙයක් සීමා කරගෙන හිතන ලක්ෂණේ නැහැ. ඒ නිසා නිමිති නැහැ. ඒ හින්දා ඔන්න අපිට එතන නුවණ තියන අවිද්‍යා කර්ම සංහා වර්තමානයේ තුල දුරුයි. එහෙම වෙනකොට ආහාර නිසා ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු රූපය කෙනෙක් පුද්ගලයෙක් හැටියට පේන ලක්ෂණය නැති වෙලා තියෙනවා. එතකොට ඒ කෙනාට රූපය නිරුද්ධ වෙලා තියෙනවා. නැතිනම් රූපය හම්බ වෙන්නේ නැහැ. මේ විදිහටත් රූපයේහි අස්තංගමය දකින්න පුළුවන්කම තියෙනවා. මේ අස්තංගමය දකිනකොට එයාට පේනවා වර්තමානයේ තුල පංච උපාදානස්කන්ධයක් විදිහට අපි මේක ගොඩනගා ගන්න තැනකට තියෙන හේතු ටික නැති වෙනවා කියන එක. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියන එක. මෙන්න මේ කියන කරුණු ටික ප්‍රකට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී ඒ විදිහට ප්‍රකට කරගන්නවා වගේම අර අතීත හේතු පරීක්ෂක විදිහට පුළුවන්කම තියෙනවා දැන් වර්තමාන හේතු පරීක්ෂා බලන්න. දැන් අතීත හේතු ටික නැති වුණා නම් වර්තමාන මෙහෙම උත්පත්ති භවයකට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහෙනේ. අතීත හේතු ටික තිබුණ නිසා තමයි වර්තමානයේහි උත්පත්ති භවයකට පැමිණීම සිද්ධ වුනේ. එහෙනම් වර්තමානය තුළ අපිට හේතු සකස් වීමක් නැති වුණොත් වර්තමානයේ තුළ අවිද්‍යා කර්ම සංහා කියන මේ හේතු සකස් වීම නැති වුණොත් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක වෙන්නේ නැහැ. අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක වෙන්නේ නැහැ. ඒකට ඒක අනුත්පාද වශයෙන් සිද්ධ නොවන දෙයක්. ඒ වගේම ආහාර නිසා ප්‍රත්‍ය සමුවාය නිසා හටගත්තනම් යම් බඳු ආකාරයකට රූපය ඒ රූපය වර්තමානයේ තුළ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒකට අපිට පේනවා අවිද්‍යා අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. ඒ වගේම කම්ම නිරෝධා රූප නිරෝධෝ. කර්මය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා රූප නිරෝධෝ. තණ්හා නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා. ඒ වගේම ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාර නිරෝධයෙන් රූප රූපය නිරුද්ධ වෙනවා. ඒ වගේම නිබ්බත්ති ලක්ෂණ පස්සන්තෝ නිබ්බත්ති ලක්ෂණ දැකීම නිසා රූප නිරෝධයට පත් වෙනවා. එතකොට මේ කියන කරුණ නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ මේ හටගන්න ලක්ෂණ ටික පිළිබඳව දකිනකොට ඒ ධර්මයන්ගේ වැයවීම කියන දේ නිකම්ම ප්‍රකට වෙනවා. මොකද රූපය හටගත්තේ මෙවදු ආකාරයකට නම් ඒ ධර්මයන්ගේ වැයවීම තුළ ඒ ධර්මය වැය වෙනවා කියන එක පිළිබඳව දකින්න පුළුවන් නුවණක් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට රූපේහි වැයවීම පිළිබඳව සම්මර්ෂණය කළත් කෙනෙකුට මේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව දකින නුවණ තුළ එයාට සිහිය පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා ප්‍රඥාව දියුණු වෙනවා ඒ තුළ උද්‍යව්‍ය ඥානය උපදවන්නට පුළුවන්කම තියෙනවා එහෙනම් සම්මර්ෂණය කරනකොට අපිට රූපය පිළිබඳව සම්මර්ෂණය කරන්නට තියෙන ක්‍රමය තමයි ඒ කතා කරේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ දැකීම මේ තමයි රූපේ හටගන්න තියෙන හේතු ටික. ඒ වගේම මේ ධර්මයන්ගේ නැතිවීමෙන් රූපය නැතිවීමට ලක් වෙනවා. ඒක වර්තමානයේ තුල ඔබේ මනස සීමා කරගෙන හැසිරෙන රූපය පිළිබඳවත් අතීත හේතු මුල් කරගෙන සම්මර්ෂණය කිරීම කියන ආකාරයන් පිළිබඳවත් ඔබට විපස්සනාවේදී භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට ඒ ඔබේ මනස භාවිත කරනකොට ඔබේ මනස ඒ තුළ පුරුදු කරනකොට ඔබට ওই ක්‍රමවේද දෙකම අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කුමන ක්‍රමය අනුගමනය කළත් එතනදී මොන ක්‍රමය අනුගමනය කළත් ඔබට ප්‍රකට වෙන්නට ඕන දේ තමයි ඒ අනිත් පැත්ත ඒ කියන්නේ එතන යම්කිසි තැනක් ගැන ඔබ මනසින් ප්‍රකට කරගන්නවා නම් වර්තමානයේ හටගත් ස්කන්ධ ටික ගැන ප්‍රකට කරගන්නවා නම් අනිත් ධර්ම ටික ප්‍රකට වෙන්න ඕනේ. අතීත හේතු ආදී පටිච්චසමුප්පන්න භාවය ප්‍රකට වෙන්න ඕනේ. පටිච්චසමුප්පන්න භාවය පිළිබඳව ප්‍රකට කර ගැනීම සිද්ධ කරනවා නම් වර්තමාන රූපේහි හට ගැනීම කියන තැන ඔබට ප්‍රකට වෙන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ ආකාරයට මේ දෙපැත්තටම ප්‍රකට වීම නැතිනම් නුවණ පැවැත්වීම කියන දේ සිද්ධ වෙනවා. නිවැරදිව ඔබ මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම පිළිබඳව ඔබේ සිහිය සහ නුවණ පාස්තනවා නම් එතකොට මෙන්න මේ ආකාරයක රූපය මුල් කරගත්ත ආකාර 10කට ඔබේ නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ආකාර 10කට කියලා කිව්වේ රූපය මුල් කරගෙන අවිද්‍යාවෙන්, කර්මයෙන්, සංහාවෙන්, ආහාරයෙන් නිබ්බත් ඉලක්කන මුල් කරගත්ත මේ මානසිකාර්යය පැවැත්වීම. එතකොට හටගන්න ආකාරයට කරුණු පහයි, වැය වෙන ආකාරය පිළිබඳව දකින්න එකට කරුණු පහයි. එතකොට මේකට රූපේ මුල් කරගත්ත කරුණු 10ක් තියෙනවා. දැන් ඔන්න ඔය ආකාරයටම ඔබට පුළුවන්කම තියෙනවා වේදනාව මුල් කරගෙනත් මානසිකාර්යය පවත්වන්නට. වේදනාව මුල් කරගෙන මානසිකාර්යය පවත්වනකොට ඔබට ඒද දකින්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන එක වෙනුවට ස්පර්ශය කියන දේ මුල් කරගෙන තමයි වේදනාව උපදින්නේ. මොකද දැන් රූපය කියන එක රූපස්කන්ධයෙන් පරිග්‍රහ වෙන්නේ. ඊට පස්සේ අපිට හම්බෙන්නේ නාම ධර්ම ටිකනේ. ඒකට නාම ධර්ම කියන දේවල් පරිග්‍රහ කරනකොට අපිට ස්පර්ශය මුල් කරගෙන තමයි නාම ධර්ම ටික උපදින්නේ. ඒකට ස්පර්ශය කියන දේ නැතිනම් සිතෙහි පහළවීමක් නැහැ සිතෙහි හට ගැනීමක් නැහැ නාම ධර්මයන්ගේ ප්‍රකට වීමක් නැහැ නිසා වේදනාව සංඥාව සංස්කාරය කියන මේ ධර්ම තුන පිළිබඳවම ස්කන්ධ තුන පිළිබඳවම මෙනෙහි කරනකොට ඔබට එතනදී භාවිත වෙන දේ තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක. රූපේ විපස්සනාවේදී යෙදුණු ආහාර ප්‍රත්‍ය කියන එක නාම ධර්ම විපස්සනාවේදී ඔබට නැතිනම් නාමස්කන්ධ ටික විපස්සනාවේදී පාවිච්චි වෙන්නේ එතනදී ස්පර්ශ ධර්මයේ මුල් කරගෙන උපදිනවා කියන්නේ. රූපේදී ආහාරය නාම ධර්මයේදී ස්පර්ශය මුල් කරගෙන උපදිනවා. එතකොට ස්පර්ශය මුල් කරගෙන තමයි වේදනාව උපදින්නේ සංඥාව සංස්කාරය උපදින්නේ ස්පර්ශය මුල් කරගෙන ඉපදුණු ධර්ම ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට වෙනවා ආපහු ස්පර්ශය නිරුද්ධ වුණත් වේදනාව තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. සංඥාව තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. සංස්කාරය තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒක තමයි වර්තමාන හේතුව. වර්තමානයේ වේදනාව සැප දුක් විදිහට ඔබට ඇසුරු වෙන බව තියෙනවා නම් ඒක තමයි ඔබට වර්තමානයේ තුල අවිද්‍යා කර්ම සංහා වශයෙන් ඔබට ඇසුරු වෙන තැන පවතින වේදනාව ඇසුරු වීම කියන එක අවිද්‍යා කර්ම සංහා වශයෙන් ඇසුරු වෙන එක එතකොට වර්තමානයේ තුල නිබ්බත් ඉලක්කන දැකීම කියලා කියන්නේත් ඒකමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදීම ඉපදීම කියන දේ එතකොට ඔබට දෙයක පුද්ගලයෙකුට එන වේදනාවක් බවට පත් වෙලා විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ස්පර්ශය නිසා හටගත්ත වේදනාව නෙමෙයි එතකොට ඔබට දුකෙන් ගොඩක් වෙලා ඉන්න පුළුවන්. පොළොවේ කැක්කුමක් තියෙනවා නම් පැය ගාන විඳින්න පුළුවන්. අසනීප තත්ත්වයන් දවස් ගණන් විඳින්න පුළුවන්. ඒ ඔක්කොම මොකක් නිසාද? ස්පර්ශ ප්‍රත්‍ය පිළිබඳව නොදන්නා ලක්ෂණය නිසා. එතකොට මෙන්න මේ විදිහට රූපය පිළිබඳව බැලුවා වගේම වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ ටික පිළිබඳවත් ඔබට නුවණ පවත්වන්න පුළුවන් වෙනසකට තියෙන්නේ රූපයේහි ආහාර ප්‍රත්‍ය වෙනුවට මෙතනදී ස්පර්ශය මුල් කරගෙන මේ ධර්ම උපදින ආකාර පිළිබඳව කරන සම්මර්ෂණය කිරීම තමයි මෙතනදී වෙනසකට තියෙන දේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අනෙක් මේ ඒ කියන්නේ වැය පැත්තට ඒ විදිහටම මානසිකාරය පවත්වන්නට වැය පැත්තට මානසිකාරය පවත්වනකොට අපිට ඒ ආකාරයටම ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යා කර්ම සංහා කියන ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්න පුළුවන්කමක් තියෙනවා. අර මුලින් රූපේ කතා කරපු ආකාරයටම තමයි ඒ ණය පැමිණවීමක් තියෙන්නේ. එතකොට අපිට වේදනාවට ආකාර 10යි සංඥාවට ආකාර 10යි සංස්කාරයට ආකාර 10යි මෙන්න මේ විදිහට අපිට 40ක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා විඥානය උපදින්නේ විඥානය කියන එක අර ස්පර්ශ ප්‍රත්‍ය වෙනුවට නාම රූප කියන ප්‍රත්‍ය සංවායයෙන් උපදිනවා ඒකට ස්පර්ශ වෙනුවට එතනට එතනදි භාවිත වෙන්නේ නාම රූපය කියන දේ මොකද විඥානය කියන එක නාමයක් රූපයක් කියන මේ දෙකම ඇසුරු කරගෙන දෙකම පස්සම්බක කරගෙන උපදින ධර්මයක් නිසා. නාම ධර්ම ටික උපදවන්නට මුල්ුනේ හුදෙක්ම ස්පර්ශය පමණයි. හිත කියන එකට ස්පර්ශයත් මුල් වෙනවා. විඥානය කියන ධර්මයට ස්පර්ශයත් මුල් වෙනවා වගේම රූපයත් මුල් වෙනවා. අන්න ඒ නිසා රූපය සහ සිත කියන මේ දෙකම මුල් කරගත්ත නිසා මෙතනදී කතා කරන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් එකදම කියන එක. අවිද්‍යාව, කර්මයේ සංහාව සහ නාම රූප ප්‍රත්‍ය. එතකොට මේ අවිද්‍යා කර්ම සංහා නාම රූප නිබ්බත් ඉලක්කනද කියමු කියන මේ කරුණ මුල් කරගෙනයි හිත උපදින්නේ. ඒ වගේම මේ කරුණ ටික නැති වෙලා යනකොට මේක නැති වෙනවා කියන එක පිළිබඳව අර රූපය පිළිබඳව කතා කරපු පරයයෙන්ම කෙනෙකුට මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට කරන මෙනෙහි කිරීම, මේ විදිහට කරන මානසිකාරය වෙනතුනි ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව දකින නැතිනම් පංචපාදානස්කන්ධයේ හට ගැනීම සහ වැයවීම දකින බව කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මෙතන දැස ගන්න විපස්සනාව, මෙතන පිහිටා සිටින බලවත් විපස්සනාව අපිට උදයව ඥානය උපදවන්න ඒකෙදි හට ගැනීම සහ වැයවීම පිළිබඳව නුවණ තමයි අපිට ප්‍රකට වෙන්න පටන් ගන්න. උදයව ඥානය කියන දේ අපිට හඳුනගන්න පුළුවන්කම තියෙන මේ විදිහට ඔබේ මානසිකාර්යය පැවැත්වීම සිද්ධ කරනකොට බුදු ස්කන්ධ පංචකයේ හට ගැනීම සහ වැයවීම කියන දේ පිළිබඳව ඔබේ මනස තුළ නුවණක් විදිහට පිහිටා සිටීමක් තියෙනවා. මේකෙන් කිව්වේ පෙරපසු නැතුව පිහිටා සිටනවා කියන එක නෙමෙයි. මේකෙන් කිව්වේ ඔබ මානසිකාර්යය පවත්වන එක ආයාසයෙන් මුලින් බලෙන් ආයාසයෙන් ඔබ මෙහි ස්වභාවය පිළිබඳ ලක්ෂණ පිළිබඳව නොඑක් උපමානුසාරයෙන් අපි දේශනාවලදී ගොඩක් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට ඔබට ඒ විදිහට මෙනෙහි කරනකොට ඔබට ඒ පිළිබඳව එහි ස්වභාවය පිළිබඳව නිතර ප්‍රකට කරගන්න පුළුවන් නුවණක් විදිහට එතන අවබෝධයක් ඇති වෙනවා. ඒක ඔබ ප්‍රායෝගිකව පුරුදු කරන කෙනෙක් නම් ඔබට ඒක නිතර භාවිත කරන්න පුළුවන්කම තියෙන, ඇසුරු කරන්න පුළුවන්කම තියෙන දෙයක්. මේ කියන මනෝභාවය පිළිබඳව නැතිනම් මේ කියන මානසික ලක්ෂණය පිළිබඳව. එතකොට ඒක නුවණක් විදිහට ප්‍රකට වෙනවා කියලා කියන්නේ අමාරුවෙන් හිත හිත ගන්න දෙයක් නැහැ. අරමුණක් සිහිපත් වෙනකොටම ඇති බවට ඇසුරු වෙන තැනකට ඒ නුවණ භාවිත කරන්න පුළුවන්. අන්න ඒකට තමයි උද්‍යවේ ඥානය කියලා කියන්නේ. එතකොට මේ විපස්සනාව වඩන්න පටන් ගන්න කෙනෙකුට උද්‍යවේ ඥානය නැද්ද කියලා අහුවොත් නෑ ඒක නට වැඩෙන්නේ උද්‍යවේ ඥානය තමයි. ආයාසයෙන් හරි බලනකොට වැඩෙන්නේ උද්‍යවේ ඥානය. ඒ ඒ මට්ටමට ඒක දියුණු වෙනවා. සෝවාන් ආරයන් වහන්සේට සෝතාපට්ටි ඵලය සාධනය කර ගැනීම සඳහා හේතුනේ උද්‍යව ඥානය. ඒ උද්‍යව ඥානයම නැවත නැවත භාවිත කිරීම තුළ තමයි සකදාගාමී ආරයන් වහන්සේට සකදාගාමී ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ උද්‍යව ඥානයම නැවත නැවත භාවිත කිරීම තුළ තමයි අනාගාමී ආරයන් වහන්සේට අනාගාමී වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ උද්‍යව ඥානයම නැවත නැවත භාවිත කිරීම තුළ තමයි රහතන් වහන්සේට ඒ අරිහත් ඵලය සාධනය කරගන්නට පුළුවන්කම ලැබුණා. එතකොට මේ ආකාරයන්ගෙන් අපි බලනකොට ඒ උද්‍යව විඥානයේ ඒ ඒ මට්ටම් වලින් වැඩෙනවා. එහෙනම් ඔබ අද මානසිකාරය පවත්වන්න උත්සාහවත් වෙනවා නම් ඒ මට්ටමින් වැඩෙනවා. ඔබ යම්බඳු ආකාරයට උත්සාහයක් දරනවා නම් එනතනේ අඳුම තරමේ යම් කාල පරිච්ඡේදයක් හරි ඔබ දවසකට යම්කිසි අවස්ථා ප්‍රමාණයක් හරි මේ උදේවැය සාක්ෂාත් කිරීම සඳහා නැවත නැවත උත්සාහවත් වෙනවා නම් නැවත නැවත මහන්සි ගන්නවා නම් එපමණකට පින්නතුනේ ආශ්‍රව ධර්ම ගෙවෙනවා කෙලස් ධර්ම දුරු වෙනවා ඒක ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් මොකද ලෝකයේ තුල තියෙන ඝන සංඥාව පුද්ගල සංඥාවන් කියන දේ වැහිලා ඔබට මේ ස්කන්ධ පංචකයක් පංචපාදාන ස්කන්ධ ධර්මයක් ප්‍රකට වෙනකොට ඒකේ හට ගැනීම සහ වැයවීම දකිනකොට ඔබට සත්පුද්ගල භාවයෙන් ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. වටිනාකම් සහිත නොවටිනාකම් සහිත දේවල් හැටියට ඒක පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැති වෙනකොට එයින් මිදෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. ඒකට ඒ විපස්සනාව වඩන ආකාරය පිළිබඳව කතා කිරීමේදී පළවෙනියටම ප්‍රධාන ලෙසම අපි කතා කරන නුවණ බවටපත් වෙන්නේ ඥානයේ බවටපත් වෙන දේ තමයි ඒ උද්‍යාවේ ඥානය. හට ගැනීම සහ වැය වීම පිළිබඳව දකින උද්‍යව්‍ය ඥානය. එතකොට ඒ උද්‍යව්‍ය ඥානය වඩන කෙනෙකුට තමයි ඒ සියලු ඥානයන්ගේ පරිපූර්ණත්වය ක්‍රමක්‍රමයෙන් ලැබෙන්නේ. එතකොට කෙනෙකුට හිතන්නට පුළුවන් මම දැන් උද්‍යව විඥානය වඩලා ඉවරයි උද්‍යව විඥානය වඩලා ඉවර කරලා තමයි මම භංගය අනුව බලන්නට ඕනේ භංගානුපස්සනා ඥානය ලබන්නට ඕනේ කියලා. දැන් උද්‍යව විඥානයේ වඩනකොටම වැය පිළිබඳව පවතින මනස තුළ එයාට භංගානුපස්සනාව ටිකෙන් ටික ප්‍රකට වෙනවා. බිඳීම පිළිබඳව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ මට්ටමින් බිඳීම පිළිබඳව ප්‍රකට වීම දකින්නකොට සංස්කාරයන්ගේ හට ගැනීම වැයවීම කියන දකින්නකොට ඒ මට්ටමින් මොහොත ප්‍රකට වෙන්න පටන් ගන්නවා බහිතපත්තාන භාවය. ඒ සංස්කාර ධර්මයන්ගේ බිය එළඹ සිටින ස්වභාවය. මෙන්න මේ ආකාරයන්ට මේ විපස්සනා ඥානයන්ගේ වැඩිම කියන එක විපස්සනා ඥානයන්ගේ ප්‍රකට වීම කියන එක ඔබට මේ පංච පාදානස්කන්ධයේ උදේවැය බැලීම තුළම සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඒ සඳහා ඔබ අප්‍රමාදී වන්න. ඒ සඳහා ඔබ නැවත නැවත උත්සාහවත් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ තුළින් මේ ලෝකෝත්තර ප්‍රතිපදාව දිනු කරගෙන යන්නට අද දවසේදී මේ දේශනාව තුළදී ප්‍රධාන වශයෙන්ම ස්කන්ධයන්ගේ උදේවැය බැලීම පිළිබඳව තමයි මානසිකාර්ය පැවැත්වීම පිළිබඳව අපි වඩා වැඩි අවධානයක් යොමු කරන්න තියෙන්නේ. අපි විපස්සනා ඥාන පිළිබඳව විශේෂයෙන්ම මම කතා කරන්නට හිතුවා. එහි පළමු පියවරක් හැටියට තමයි මේ අද දවසේදී මේ උද්‍යව ඥානය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කළේ. අපි ඉදිරියට ඒ බංගානුපස්සනාදී ඉදිරි ඥානයන් පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීම සිද්ධ කරගනිමු. එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගන්න තේදුනා. මේ විපස්සනා භාවනාව පිළිබඳව සිද්ධ වෙන මේ වැඩසටහන සති ටීවී නාලිකාව ඔස්සේ විකාශය කිරීම සඳහා දායකත්වයෙන් අද දවසේදී කටයුතු කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ජයසේකර පවුලේ පින්වත් පිරිස විසින්. කල්පනා කරගන්න මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි සිළු දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු දිනාටත් අපි පුණ්‍ය අනුමෝදන ආශිර්වාද සිද්ධ කරනවා හැම දිනාටම මේ උතුම් කුසලය ධර්ම ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාටත් නිරුක් නිරෝගී සුවපත් බව සිර ජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම ඒ සුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්නේ හැම දිනාටම තෙරුවන් සරණයි